මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න මුවන් පැලස්සේ කීරාලාරච්චිල සහ පැලැස්සේ කෝරාලාතරේ කාලයක් තිස්සේ පවත්නා වෛරය, ඉරිසියාව හා ඔවුන්ගේ විවිධ තණ්හා නිසා ඉඳහිට අලුත්වන ප්‍රකෝපය මෙවර අලුත් උනේ කීරාල ආරච්චිගේ තිරික්කලයට එය ඇදගිය හඳයා නැමැති ගොන්වස්සා හොරු ගැනීම නිසායි. මේ නිසා ආරච්චිල පලාතේ හැම කෙනෙකුම සැකයට ලක් කරගෙන සිටියේදී ආරච්චිලගේ ලියන්නා වූ හීන් බණ්ඩාට කදිම ඔත්තුවක් ලැබුණා. පලාතේ වයසක මිනිසෙකු කීවේ නැති වූ ගොන්වස්සා කෝරාලගේ වලව්වත්තේ තනකොළ උලා කණු දුටු බවයි. මේ ඇසු ආරච්චිලගේ කෝපය නිම්හිම් නැතිවිය. ඔහු වහාම හීන් බණ්ඩාව කෝරාලගේ වත්තේ සිටින්නේයි කියන ගොන්වස්සා රැගෙනීමට පිටත් කළේය. අවාසනාවකට හීන් බණ්ඩා තාප්පයේ උඩට නගින්ට ගිය විටදී කෝරාලගේ මුරකාරයා හීන්බණ්ඩා අල්ලා පුවක් ගසකට තබා තදකොට බැන්දීය. හීන්බණ්ඩා ඒ බැඳි ලනු කටින් හපා ලිහාගෙන පනින්නට තැත් කරත්ම මුරකාරයා අහස දෙසට එල්ල කර තුවක්කුවේ කොකා ගැසුවේය. ඒ සද්දෙන් ආරච්චිලත් වෙදරාළ හමිත් තැතිගත්තා. එදා හවස් වනතුරුත් මාන බලා සිටි මුතු තම හිතට දැනුණු හැඟීම් කවියට නගා හිමින් කියවුවාය. රෑ බෝවෙන්ට කලින් හැම කුරුල්ලෙක්ම උන්ගේ කූඩු වලට පියවඹනවා. එළ දෙන්නු, මී දෙන්නු උන්ගේ පැටව් ලං කරගෙන ගාල් වෙන්ට යනවා. ලේන්නු ලහි ලහියේ මීයඹ කාලා ටින් ටින් කියාගෙන ඉන්න ලැබුම් වලට රිංගනවා. අනේ ඒ මම පාර දිහා බලාගෙන හූල්ලනවා. මට මේ මුළු ලෝකෙටම වඩා මගේ ආදරවන්ත හීම් බණ්ඩායලා නැතුවම ජීවත් වෙන්න බෑ. අම්මයි තාත්තයි මිනිපිට ගියේ මටයි හීම් බණ්ඩායටයි එක් වෙලා අපේ ආදරේ වැඩි දියුණු කරගන්නටද නැත්තම් මට මිනිපෙ පැත්තේ මනමාලයෙක් جوړු කරන්නටද දන්නේ නෑ නෑ මට හොඳයි මගේ හීන් බණ්ඩ අයියා ආ අන්න ආරච්චි මාමයි වෙදරල්හාමීන අනුමානයක් නෑ ඒ දෙන්න යන්ට ඇත්ති හීන් බණ්ඩ අයියා මුදාගෙන එන්න අනේ යාට කරදරයක් නැතුව එන්න දෙනවා නම් ඒ ඇති මං හැංගිලා ආගෙන ඉන්න ඕනේ මේ දෙන්නගේ කතාව. ඔය ඔය කෝරාලයා මගෙන් අලිගන්නේ අර පරංගි සුදු වූ මේ පැලැස්ස ගන්ට වලිකාපු කාලේ ඉඳලයි මාමා. ඒ කියන්නේ ඒ හුදු ගෙඩියෝ අපේ රට කොල්ල කණ්ඩායම. ඉතිහාසය ගැන මට උගන්වන්න එනවද? මගේ මුත්තා කෙනෙක් තමයි අර මේ උළුගඟේ ගල් දෙබොක්කේ හැංගිලා. දුනුහි මානාගෙන ඉඳගෙන ගලෙන් ගල්ලට පැනගෙන එගන් වෙන්න ගිය හමුදාවේ මහයෙවුන් දෙලි ගැස්සුවේ. ඇයි මගේ මීමුත්තා කරපු වැඩක් දන්නවද? එහෙනම් උන්ද ආග් අර යකා බින්දපු ගල යට හැංගිලා ඉඳගෙන මාමා මාමා අනේ කෝ මගේ හීම් බණ්ඩයියා. මොනවා මොනවා ඒ කවුද ඈ? මේ කවුද? <laughs> බලන්න හොඳයි අර. අර ගෙදර ජනෙල් පළුව යටින් බලන්නේ කවුද කියලා. ආ මුතුමැණික නේද? <laughs> ආරච්චිලට රාජකාරි වැඩවලට නැතුවම බැරි හීම් බණ්ඩා ඉල්ලනවා මුතුමැණික. <laughs> හීම් බණ්ඩා. හ්ම්? අත පියාගෙන ඉන්නවා මොතෝ. බීම් බණ්ඩා පුවක් ගහකට හේතු කරලා කොහුලන් වලින් වෙලලා ඉන්නවා. ආ මම මේක ලේසියෙන් අරින්නේ නෑ. එපා එපා ඒ හරිය කියන්න එපා රචිලා. මේ කෙල්ල නියඟලාලා කාලා මැරෙයි. බීම් බණ්ඩා ගලවගත්තේ නැත්තා. අඩේ අඩේ මට බෑ මගේ කට පරිස්සම් කරගෙන කතා කරන්න මාමා. හරි හරි. මං කට පියා ගන්නවා. අනේ කොහේම් බණ්ඩායියා. උන්දර තාමත් ලියා ගන්න බැරි වුණාද? නෑ නෑ බොතු. දෙරටම කලින් ඔය ඉකි ගැයීම ඇඳීම නවත්ත ගන්නවා. තේරුණාද? හ්ම්. ඊට පස්සේ අනේ දෙයනේ ඒ කියන්නේ හීම් බණ්ඩායියා මෙරිලාද? <laughs> කට කට කට කට කට වහගෙන කියන දෙයක් කියනවා. තේරුණාද? අර පාර යන ගෑනුන්ට මිනිසුන්ට ඇහුනොත් විනාශයිනේ. ඈ බොට ඇහුනද කෙල්ලේ ඈ? අනේ මිනිසුන්ට බයද ආරච්චි මාමා? මිනිසුන්ට ඇහුනට මට කමක් නෑ. මට ඕනේ මගේ හීම් බණ්ඩය විතරයි. මං යන එක යනවමයි. ඕන් ආරච්චිල කරගන්න වැරදි වල හැටි. හ්ම් පේනවනේ. තමන්ගේ රාජකාරි වලට අත දෙන්න ගත්තු මිනිහට කෙල්ලක් එක්ක යාළු වෙලා ඉඳ ඉඳ දීලා යාලවන්තකම දැන් හොඳටම දියුණු වෙලා. මං අහන්නේ ඇයි එහෙම දෙයක ඉඩ දුන්නේ කියලා. ඊවට ඉඩ නොදෙන්න හීම් බණ්ඩේ කද නෑ. ඈ? හීම් බණ්ඩේ කද නෑ කීවා? ඉතින් අපුයි දෙයනේ ඇයි මං ජීවත් වෙන්නේ? නං විද මාමා මම ඉඩ නොදෙන්න හීම් බණ්ඩා කෝරාලගේ ලියන්න වෙන්න යන්න තිබ්බා. අන්න ඒක වලක්කණ්ඩයි මං ඔය උන් දෙන්නට ඉඩ දුන්නේ. මට ඇහුණා ඈතින් වෙඩි සද්දේ. ඒ කියන්නේ ඒ කියන්නේ හීම් බණ්ඩයිය මරලද? නෑ නෑ කෙල්ලේ නෑ. හීම් බණ්ඩා ඉන්නවා. මට ඕනේ යව බලන්ට. කොලං මුතු මැනිකා. බොට තියා මටවත් බෑ හීම් බණ්ඩා පුවක් ගහකට තියලා වෙලලා දාලා ඉන්න තැනට යන්න. නමුත් මට පුළුවන් යන්න මාමා. මං ඉස්සරහටම යනවා. ඉතරහට නැතුව පාසලට කවුද යන්නේ? නමුත් මේ ආරච්චිලට කෝරාලගේ වලව්වේ වස්තට ඇතුල් වෙලා මේ බණ්ඩයි ගොන් වස්සයි ගන්න බෑ. ඔව් මං කෙලින්ම යනවා පැලැස්සේ පොලිසියට. ගිහින් දෙනවා අන්තර්වාසියා කෝරාලට විරුද්ධව. <laughs> ඇයි මොකද පොලිසියේ මහත්තයෙක් බයිසිකලයකින් කෝරාලගේ වලව්ව පැත්තට ගියා දැක්කේ නෑ. ඈ මේ ඔන් ඔය මහාන් තත්ත්වේ මාන්නේ යහකට දාලා අපි අංකෝරාලව මුණ ගැහිලා හීම් බණ්ඩයි ගොන් වස්සයි ඔළුවෙන් හිටගෙන කිව්වත් මම නෙවෙයි කෝරාලයාගේ ළඟට යන්නේ. ආව් ආව්. බෙදමා මට මතකද මිනිහා මට කටු කීයක් ගහන්න ආවද මම මේ ආරච්චිල පයින්දේ ගත්තු දා ඉඳලා මතකද කෝරාලයා බලා හිටියේ මිනිහාගේ ඔය කාටදෝ මේ ආරචිලට ආනන්තරේ අරන් දීලා මගේ මුල ආදෑනි කෝට් එකයි පිත්තල බොත්තම් ටිකයි නැතුව මං නිකම්ම නිකං කටුපුල්ලේ ගෙදර කීරාලයා කරවන්ටයි. ඕ ඒවා බැරි වෙච්ච හින්දා දැන් එනවා කොහොම හරි මාව පාලා දාන්න. <laughs> ඇව්වා සුම්මා කෝරාලයෝ එව්වා සුම්මා මාත් මේ මුවන් පැලැස්සෙම ඉපදිච්ච උන්නාන්සේ කෙනෙක් තේරුණාද? කවුද මේ ඉන්නේ? කවුද කවුද? ගොඩ ගමේ ඉද්දපු ලන්දාරියා වගේ මට පේන්නේ. ආ ඉද්දා මට විද්දා බාලයාගේ කුඹුර ගන්ට නොදී ඕක මට විද්දා ඔව් තුට්ටුවට දෙකට ඉඩම් ගන්න බෑ ආරච්චිල. අනික බාලයාගේ කුඹුර ලස්ස ගානක් වටින්නේ මේ ආරච්චිලටනේ. ඈ? ගෝරාල කියන්නේ ඇති ආරච්චිලට නේද? හ්ම්? ඕරාල කියන්නේ ඇති මං කිව්වේ මේනේ ආරච්චිලට වඩා ලොකු ගාණක් කුඹුරට ගෙවන්නම් කියලා. නමුත් නමුත් කෝරාලයට වටින්නේ නෑනේ මාමා මං ගන්ට ගිය හැම ඉඩමකටම ලොකු ගාණක් දීලා මගේ ඇස් ගෙඩි වහලා ඒ ඉඩම් අල්ලගන්න. ආ මම මම මන්නේ මල්ලේ සියෙන් අරින්නේ නෑ ඕන් කෝරාලේ ඕ මේක. මොකද ඉඳපු කෝරාල මුණ ගැහුණාද? <coughs> මොකද මොකද මොකද ඈ කොරාලි උන්වහන්සේ මේ ආරච්චිලගේ නම කියනකොටම මාව එලෝගන්ට හැදුවා එතකොටම මුතු අඳහගෙන ආවා එතකොට මොකද උනේ මේ මේ මේ එතකොට මුතු දිහා බලා හිටියේ කොරලේ මහත්තයා බලා හිටියේදීම වෙනස් වුණා ඒ කියන්නේ මම ගියාම මාව එලවගන්ට කෑ ගහපු කොරලේ මහත්තයා මුතු දැක්ක විතරයි හිත උමුණා මලා ඉන්නද? ඊට පස්සේ උන්වහන්සේගේ වලව්ව ඇතුළට මෙක්කරන් ගියා. දෙයෝ සාක්කි. දැන් කෝ එතකොට මුතු කෙල්ල ඈ මයිලේ තාමත් ඇති කෝර්ණිය මහත්තයාගේ වලව්වේ කාමරේ මොනවා වලව්වේ උන්නාසේ කාමරේ ගියා අප්පා පච්චේ මම මේක ලේසියෙන් අරින්නේ නෑ ඔන්න. ලේසියෙන් අරින්නේ නෑ. එමි එමි එමි. අර පාරේ යන මිනිසුන්ට ඇහෙනවා. මේ ඇයි ඒ තියෙන්නේ දපු ඇතුළට නොගිය? අහපෝ ඒ වලව් ඇතුළට යන්න. මේ මං වගේ සොක්කයියෙකුට තියා මේ ආරචිලටවත් බැරි වෙයෝ. බොලයිද්දා. ඔබ දන්නවද මගේ தත්ත්වය මොකද්ද කියන්ට? ඈ? අනික උඹ කෝරාලට කෝරාල උන්නාන්සේ කියනවා. මට නිකම්ම නිකම් ආරච්චිලා කියනවා. ඔබ දැනගනින් මේ පැලැස්සේ પરම්පරා 10කටත් වඩා විධාන ආරච්චි පයින්ද කරපු කටුපොල්ලේ මම ආරච්චිලා උන්නාන්සේ කියලා. ආව්. මොකද ඊළා වෙන්නේ? ඉතින් එහෙනම් අයියර හීම් බණ්ඩා කියලා ලියන්න පුවක් ගහගෙන තියලා වෙලලා වද දෙන්නක නිකන් ඉන්නේ. ඉද්දපු. ඒව ඕනේ නෑ. අපි බලමු මේ මිනිහා කොහොම හරි ඇරලා ලිම්බණ්ඩයි අර මුතු කෙල්ලයි ගලවා ගන්න. මිනිහා යවන්න දෙන්නේ බැරි මිනිහා. කාටද ওই මිනිහා මිනිහා කිව්වේ? වෙන මිනිහෙකුට නේද? එහෙමයි එහෙමයි. මේ ඉද්දෝ මේ මොකද්ද උඹේ වාසගම? හ්ම්? ඔය පෙළපතේ එන වාසගම මොකද්ද උඹේ? කියපා. මගේ නම නම් ඉද්දප්පු හාමි. නමුත් මිනිස්සු මට කියන්නේ ඉද්දප්පු කියලා. හරිනම් හරිනම් මං ඉද්දප්පු හාමි. හාමි හාමි හා වාසගම ඉද්දප්පු හාමිලාගේ කියලාද එතකොට ඔය කියන්නේ? එහෙමයි එන්නේ නේද? හරි හරි හරි. එහෙමනම් ඉද්දප්පු හාමි මේ බොට පුළුවන් කෝරාලය රවටලා හරි අපේ වැඩේ කරගන්න. මේ මං බොට දෙනවා තෑග්ගක්. ආයේ ආයේ මේ පාරචිල මහත්තයෝ මට තේජි එපා. ඔය ඉතින් ඔය ඉතින් නිකම්ම ආරච්චිල කිව්වට කමක් නෑ ඉද්දප්පුහාමි. ආ කමක් නෑ දැන් ඉතින්. එහෙම කිව්වට. මං දැන් යන්න ඕන ආරච්චිල. මගේ ලෙඩ බලාගෙන නැතිනම් මං එන්නකෝ. ඕ යකාට ගියදෙන්. ඔය කමක් පළක් නැති වෙද්දු. ඔව්. අපි බලන්ට ඕනේ. අපි ඔක්කොම එකතු වෙලා ඔය කෝරාලයාගේ මහාන් තත්ත්වේ බිඳලා දාන්න. ඕන්න. මට මේ මුවන් පැලැස්සේ කිසිම දෙයක් කරන්න බෑ ඔය කෝරාලයා හින්දා. මං කුමුරක් සල්ලි වලට ගත්තොත් මිනිහා ඒ වෙල් යායම අල්ල ගන්නවා. මං තේ අක්කරයක් ගත්තොත් කෝරාල ඒ ළඟම තියෙන අක්කර 100ක් විතර ගන්නවා. ඉතින් කාටද ඉවසන්ත පුළුවන්? ආරක්ෂිලා. මේ මම මුලින්ම කිව්වා තමන්ගේ හිතේ තියෙන ඉරිසියාව, තණ්හාව, ක්‍රෝධය. එතකොට මේ වෛරය කියන චේතනාවල් අහක දාලා බොහොම සාන්ත දාන්තව ඉවසාගෙන කටයුතු කරන්න කියලා. හ්ම්? ඔව් ඔව් කිව්වා කිව්වා. වෙන එකක් තියා මං කියලා දුන්නා අපේ පරණ පොත කියන කවියක්. පාඩම් කරගන්න කියලා. මතකද? මොකද ඉවසන ධනා රූපු යුදයට ජය කොඩිය. ඕම් ඕම් ආයෙත් අර මට හූ කියන්ට කොල්ලෝ දාන ජය කොඩියගේ නම කියනවා. ඕනේ මට නේද? ඔව් මනම් හිනාවේ. ඒ හිතෝ. අයි අයි අයි උඹ හිනා වෙන්නේ. අයි උඹ හිනා වෙන්නේ. ආර්චල මහත්තයෝ හිනා වෙන්නේ ඒ කවියයි ඒකේ තේරුමයි දෙකම මම දන්න නිසා. ඉවසන දනා රුකු ඉදේට ජය කොඩිය. හරියට. ඒ කවිය අර යකඩ බොඩු කඩේ ඇති ජය කොඩි ගැන කියපු එකක් නෙවෙයි. මොනවා? ඔව් ඒක ඒක මේ ඒ කවියේ අනිත් පද මතක දෙයිට්ටප්පු. සමුදුර උසුලනා මහා මෙරටක් වැඩි. ඕවා කොහෙද මට මතක තියෙන්නේ. ඉස්කෝලෙන් අත් වෙලා එක එක රැකී ආරක්ෂාවලට ගියාම ඔය හොඳ දේ සේරම අමතක කරනවා. අනික ඉතින් ඕවා මතක තියාගෙන කාටද හරි ගියේ ඈ? මම මේ අවුරුදු ගාණක් ආරච්චි පයින්ද කෙරුවේ ඉස්කෝලේදී ඉගෙන ගත්තු නම් පොත වදන් කවි පොත එතකොට ඝන දෙවි හැල්ල මතක තියාගන්නද නෑ ආරච්චිල මහත්තයා ඉස්කෝලේකට ගියාද ඒක මේ මේ මොකක් කිව්වා මොනවා අපි දැන් ওই කතාව නවත්තලා අර මේ මේ පුවක් ගහට තියලා වෙරළා ඉන්න මේ අහිංසක හීන් බණ්ඩයි ඊලන්දාරියාගේ පෙම්බතිගේ පටලැවිල්ල ඔය බලාපල්ලකෝ ඉතින් ඔය බලාපල්ලකෝ ඒ පෙම්වතී කියන්නේ අර ඉරිඟු හේන අයිතිකාර සියදෝරිසාගේ කෙල්ල නේද? පෙම්වතියා. ඈ ඔය අය ඇයි උඹ hina වෙන්නේ ඉද්දෝ? ඇයි උඹ hina වෙන්නේ? සියදෝරිසාගේ දුව නැට්ටුකාරී. එක දවසක් ආවා මගේ ආරච්චිල කන්තෝරුවට උප්පැන්න සහතිකයේ ගන්ට ලියුමක් ගන්නට. මං දැක්කා එදා ඔය පෙන්වති මගේ ලියන්න එක්ක ඔය හීම් බණ්ඩා එක්ක මුකුළු කරපු හැටියා. ඒ කියන්නේ හීම් බණ්ඩා නන්නතරේ ගියේ කෙක්ද මං අහන්නේ නෑනේ. ආ රචිල මේ අහනවා. දැන් නම් මට තවත් මෙතන හිටගෙන ඌමිටි දෙන්න බෑ. මං යනවා යන්න. මාත් යන්න ඕන අපේ බෙදරාලාමිත් එක්ක. ඈ ඈ ඒ කියන්නේ මගේ ලියන්නා හීම් බණ්ඩා අර කෝරාලයාගෙන් බේරගන්න උඹලා එන්නේ නැද්ද? ඈ? බෝලං වේද මාමා. උඹ නේද කීවේ හීම් බණ්ඩයි මුතුයි බේරගන්න කෝරාල හොයාගෙන යන්න ඕන කියලා. ඈ? එහෙමනම් ඇයි දැන් ගොළු වෙලා? ඈ සීකේ මගේ බක්කි කරත්තේ ගෝම් වස්සයි හිබ්බනම් මං යන්නේ ඈ මොකක්ද අනුමානයක් නෑ පොරාල පොලිසියට ටෙලිෆෝන් කරන්න ඇති මේ පටලැවිල්ල විභාග කරලා ඉන් බණ්ඩා අල්ලාගෙන යන්න කියලා. අප්පච්චි. ඒ කියන්නේ දැන් මටත් යන්න වෙයිද පොලෝසියට? යන්න වෙයි මයි. ආන් ආන් සායන් මහත්තයා කාවද හොයනවා මේ පැත්තට ඇවිල්ලා. මේ මේ සායන් මහත්තයා මේ කාවද ඔය හොයන්නේ? ඈ සායන් මහත්තයෝ. කවුද කීරාලා කියන්නේ? කීරාල කියන්නේ කවුද? කීරාල නෙවෙයි. මේ මේ කෝරලේ මේ මේ මෙහෙ නෑ. කෝරලේ මෙහෙ නෑ. මිනිහා ඇති අර එගොඩහ ගෙදර. ආ එගොඩහ. කෝරල නෙවෙයි හොයන්නේ. කීරාල කීරාල. ඉතප්පෝ ඔබ කට පියාගනින්. එගොඩහද? ඔව් එගොඩහ එගොඩහ. ඔබ කට පියාගනින්. සාජන් මහත්තයා යන කාලේ. ආ මොකද ගියා නේද ගියා ගියා ගියා. හැබැයි ඔය ගියාට ආපහු එයි. ඊට කලින් මම යනවා යන්න. ඒ ආවොත් ඒක වෙන ප්‍රශ්නයක්. මට ඕනේ අර කෝරාලයට කරදර කරන්නයි. බෝ පොලිස් මහත්තයා අඳුන් කුඳුන් වුණා කීරාලයි කෝරාලයි කියන නන් දෙක හින්දා. මේ අහනවා රජිල. ඒ පොලිස් මහත්තයා කෝරාල නෙවෙයි හොයන්නේ. නේද ඉඳපු කීරාලව හොයන්නේ හරි ඉතින් හරි කෝරාලයාගේ ගෙදරට ගිහින් අහයිනේ කීරාල කවුද කියලා අහලා ආපු දෙන් අපට මොකෝ ඈ එතකොට මං කියලා දෙන්නම් මාත් මුලා දෑනියෙක් කියලා. ඕ මේ පැලැස්සේ මුලා දෑනියා මම කියලා කියලා දෙන්න. අනිවාර්යයෙන්ම. මුලා දෑනියෙක් අහන පුරස්නයකට බොරු කියන එක නීති විරෝධී කියලා නේද මේ මේ ආරචිලම කියන්නේ හරි ඉතින් හරි මම බොරුවක්ද කීවේ කෝරාල කියන්නේ කවුද කියලා ඇහුවම මං කිව්වා ඈ කීරාල කියන්නේ කවුද කියලා ඔව් හරි හරි ඉතින් එහෙම ඇහුවයි කියමුකෝ මං වාගේ වයසේ ටිකක් එහාට ගියාම කාගේ වුණත් කන ඇහෙනවා අඩුයිනේ නැද්ද වේද මාමා ඈ වයසේ උදවියට එන ලෙඩක් නේ ඕක ඈ මට ඇහුනේ කෝරාල කියන්නේ කවුද කියලාමයි ඕ ඒ වුණාට ඉතින් මේ ආරච්චිලම නේද මේ මුවන් පැලැස්සේ වැසියන්ට ගුරුහාරුකම් කියා දෙන්නේ එතකොට අවවාද කරන්නේ ඈ හොඳ නරක මොනවද කියලා පහදලා දෙන්නේ හරියටම කිව්වොත් අර මේ වන්දනා ගමනක් යනකොට ඉන්න නඩේගුරා නඩේගුරා වෙලා අවවාද කරන්නේ එහෙම නේද ඉද්දාපු <laughs> සාහිතක ඇත්ත වෙදරාලා සාහිතක ඇත්ත එහෙව් නඩේගුරා අනුන්ද හොඳ නරක කියා දෙන මිනිස්සයා. තමම්ම යම් යම් වැරදි කරලා ඒවා යටපත් කරගෙන මං කීවා මං වැරද්දක් නෙවෙයි කෙරුවේ කියලා වෙද මාමා මගේ මේ එක කනක් ඇහෙනවා අඩුයි. ඉතින් ඒ පොලියොස් මහත්තයා ඇහුවේ හෝරාල ගැනයි කියලායි මට ඇහි ගියෝ. ඒකට ඉතින් මහේ ජන්තු උන්නාන්සේත් මට සාකි කියයි මගේ කන ටිකක් ඇහෙනවා මදි කියලා උන්නාන්සේ දන්නවා ඒක. ඔව්. නමුත් ආරකිල ඉස්කෝලේ ගිය කාලේ කියවන්න ඇදින්නේද මේ මෙන්න මේ වගේ කවි. මොකද්ද ඒක? නෑ මං කිව්වේ මෙන්න මේ වගේ. මං කියන්නම්කෝ. ආ කියපන්කෝ බලන්න. ඕවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට. ආ තව තියෙනවා. නුනුවන දනන් දෙන්න වා ලැද්දන් දෙසන බඩවැනි අපිව <laughs> කියවලා තියා අහලවත් තියනවද ආරචිල මහත්තයෝ දාපෝ බත් එනවද මට ගුරුහරුකම් කියා දෙන්න ඈ මම මේක ලේසියෙන් අරින්නේ නෑ ඉද්දා හ්ම් හ්ම් හ්ම් ඔව් හරි හරි හරි <coughs> දැන් නම් ඉතින් මං යන්නම ඕන හ්ම් මේක හරියට මේ කෙරිච්ච තොවිලෙකුත් නෑ පානේ තෙලුත් නෑ කිව්වා වගේ කතාවක් නේද මොකද්ද මොකද්ද ඒ කවිය ඈ කියනවා බලන්න තව සැරයක් කියනවා බලන්න තව සැරයක් ඇයි මම කිව්වේ කරපු තොවිලෙකුත් නෑ පානේ තෙලුත් නෑ කියලා ආ මෙච්චර ඒක හොඳ උපමාවක් ආරච්චිල මහත්තයෝ ඈ පිටප්පුවත් මට වඩා ඉගෙන ගත්ත එකෙක් වෙන්න දෙන්නේ මම මේක ලේසියෙන් අරින්නේ නෑ ඉද්දෝ මට ඇහුන්නේ ආරච්චිල මහත්තයා ඈ මම මම බොට කිව්වා මට ආරච්චි මහත්තයා කියන්ට කියලා ඒකයි උඹ ඔහොම කියන්නේ නේද නමුත් උඹ අර කෝරාලයට කෝරාල උන්නාන්ස කියනවා ඒ මිනිහා ඇවිදිනකොට කියනවා උඹ යහපත් වෙනවා කියලා යහපත් වෙනවා කියලා නමුත් මට නිකම්ම නිකං ආරච්චිල කියනවා පයින් ඇවිදිනවා කියනවා. මේකනේ තේරුම ආරච්චිල මහත්තයෝ. ඔය ඔය ඔය ඔය ආයෙත් මට ආරච්චිල මහත්තයෝ කියනවා. බොල උන්නාන්සේ කියාපිය. හා ඔව් ඔය ඔය අය හෝ කියන්නේ නැතුව බැරිද තොටුම් මේ එහෙයි කියන්ට ඈ බොල ඒ නායක හාමුදුරන්ට මිසක් මං කාටවත් එහෙයි කියන්නේ මොකටද ඈ මොකද්දුම කියේ මොකද්දුම කිව්වේ ඉද්දප්පෝ ඈ අනේ එනවා සාජන්කාරය ආපහු මේ පැත්තට මේ මේ මම යනවා ගේ ඇතුළට මේ ඇවිත් ඇහුවොත් මගේ කන ඇහෙන්නේ නැහැ කියලා කියාපල්ලා තේරුණාද මම යනවා මම යනවා අද මුවන් පැලස්සේ රංගපෑම් විජේරත්න වර්කාගොඩ උලපනේ ගුණසේකර මයික් ප්‍රනාන්දු සහ දිල්කා විමර්ශනී හඳුවල. කතනය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය ඉන්දික නිශාන්ත සමග ජයන්ත චන්ද්‍රලාල්. කලාසූරි මුදල් නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන රුවන් පැලස නිෂ්පාදනය නන්දා ජයමාන